හැබැයි ඒ ධර්මය කියල දෙනකොට හොඳට තේරුම් ගන්න අනිත් කාරණාව තමයි ඒ ධර්මයේ සැබෑවම කියලා දෙනකොට කියලා දෙන කෙනාට ඒක විමුක්ත ආයතනයක් කියන. මොකද එයාගේ තුලත් ඉස්මතු වෙනවා අහන කෙනාගේ කෝණියත් එක්ක අහන කෙනා හිතන විදිහත් එක්ක කියන කාරණාවේදී අර ඊතර වෙන විදිහට චින්තනීය මෙහෙම. එතකොට එහෙනම් ධර්ම සැබෑ ධර්ම දේශනාව කියන එක දෙපැත්තටම අර්ථය පිණිස යහපත පිණිස පවතින එක. අද අපි ගොඩාක් ලාඟට කතා කරන ධර්මයේ කියන කාරණාව සිදු වෙන්නේ තව කෙනෙක් මාන්නක්කාරකමින් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. තව කට්ටියකට කියනවා. ඔක නෙමෙයිද තියෙන්නේ? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් මම හොඳ කෙනෙක්. එතකොට දැන් මට මං වැදගත් වෙලා නේද? මට මට හම්බෙලා තියෙනවා මට පුළුවන් කියලා. දැන් එතකොට මට මට පුළුවන් කියන කාරණාවක් එක්ක මට කොටු වෙච්ච කෝණේ කමක් හම්බෙලා නම් මම කොහොමද ඔයාලට ඔයාලගේ කෝනට කොටුවෙන්ඩ ඕන්න නැති විනිදිරම කියල දෙන්න. දැන් මම කොටු වෙලා තියෙනවා මට ඕන විදිහට. ඒ කියන්නේ මම වැදගත් කෙනෙක් මට හොඳට කියන්න පුළුවන්. මට හොඳට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. දැන් මගේ හැඟීම තියෙනවා මට දැන් කතා කරන්න පුළුවන් හොඳට. දැන් මට මෙන්න මේක හරි මේක නිවැරදි කියලා මට කොටු වෙච්ච රාමුවක් තියෙනවා. මට තක්කාදිටියත් එක්ක මට දකින්න විදිහක් තියෙනවා. මම ඔයාලට කියනවා නෑ නෑ කොටු වෙන්න එපා කියලා. දැන් එතකොට මේ මේක කොහොමද කියවේ කියන්න පුළුවන් නේද? එහෙම කියන්න බෑනේ. එහෙම කියනවා නම් පින්වතුනි එතන කවදාවත් ධර්මයක් ඉස්මතු වෙන්න ඉඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පෙන්වන ධර්මයක් ඉස්මතු වෙන්නට නම් අනිවාර්යෙන් ඒක ධර්මයක් වෙන්නේ මේ වචන ටික ගැළපීම නෙමෙයි. ප්‍රතිපදාවෙන්ම තමන්ගේ කෝණයේ එක්ක ඉඳලම එකන දැ ධර්මය කියන එක මමයි ඔයාලයි දෙගොල්ලම සම්බන්ධ වෙලා ඉස්මතු වෙන කාරණාවක් තම ඉතරන ප්‍රතිපදාව කිය. එහෙම නැතුව මම වෙන විදිහකට ලැග්ගෙන ඉඳලා ඔයාලට වෙන විදිහක් වෙන්න. ඒක අර කියන්නේ මේ අර කක්කුටු පරණනේ. ඒ කියන්නේ කක්කුටට කෙලින් කක්කුට පැටවුන්ට කෙලින් යන්න කියනවා වගේ වැඩ. ඉතින් ඒ විදිහට බෑ. එහෙනම් ධර්මයේදී මේ දෙපැත්තරම තියෙන්න ඕන. ඒකයි මම නිතරම පැහැදිලි කරනවා ධර්මයේ දේශනාව, ධර්ම සාකච්ඡාව විමුක්තායතනය. ඒ කියන්නේ එයාගේ ජීවිතය තුළත් ඒක සිදු වෙන්නට ඕනේ.